අරුණ මනතුංග මහත්මයා අවසරයි ස්වාමින් වහන්ස ස්වාමින් වහන්සේට බොහෝමත්ම පිං සිද්ධ වෙනවා අද දේශනාවට මොකද මම ලියාගෙන හිටිය ප්‍රශ්නයක් අහන්න කියලා පාපයට ලැජ්ජා බය කියන එක එච්චර ගැළපෙන්නේ නෑ නේද කියමන කියන එක නමුත් ස්වාමින් වහන්සේ මේ කියන්නේ හිරියෝත්ප්‍රප්පය පිළිබඳ මම අහලා තියෙන මෙතෙක් ගැඹුරුම දේශනාව ස්වාමීන් වහන්සේ අපිට දේශනා කරා විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ මම එහි මහන්න හිතුවේ දැන් අපි ධර්ම මාර්ගයේ පුහුණු කරනකොට භාවනාමය ජීවිතයක් එදිනෙදා ජීවිතයේදී ගත කරනකොට අපි හේතු ඵල දකින්න පටන් ගත්තාම අපිට තේරෙන්න පටන් ගන්නවා මේ පාරේ ගියොත් ඒ වගේම මේ විදිහේ හිතුවිලි දියුණු කරොත් අපිට වෙන්නේ නරකක් කියන එක දකිනවා. හැබැයි ඒක බයකින් නෙවෙයි ඒක ඒකෙන් අර විශේෂයෙන්ම අර පහන් සිතුවිලි කියන ඒවා ඇති වෙන්නේ නැති නිසා ඒක කාලයක් යනකොට නිකම්ම තේරෙනවා ඒක සුදුසු නෑ කියලා. ඉතින් ස්වාමින්වහන්සේ අද මම මේවා ලියාගත්තත් එක්ක ස්වාමින්වහන්සේ කියපු දේවල් දැන් පාපයට ලැජ්ජා බය කියන ඒ කියන්නේ හිරි කියන එක පාපයට ලැජ්ජා බය කියනවට වඩා වඩාත්ම සුදුසුයි කියලා හිතෙනවා ස්වාමින්වහන්සේ කියපු වචනය ටික හැකිලෙන ගතිය සහ ඈත් වෙන ගතිය. ඒක එතන අර මේ ලැජ්ජා බයක් නෙවෙයි නිකම්ම අර කාන් මේ මේ ඈත් වෙන ගතියක් ඇති වෙනවා අර අර ප්‍රැක්ටිස් එකෙන්ම අර පුහුණුවෙන්ම ඒ වගේම අර බය කියන එකත් එච්චරම ඒකේ නියම අදහස එන්නේ පුහුණු වෙන කෙනෙකුට මොකද අපූර්ව උදාහරණයක් දුන්නා අර ගිනි අඟුරු වලකට අපි බලනකොට ශරීරය ඈත් කරගෙන ඇස් දෙක විතරක් ඒ කියන්නේ කොයි වෙලේ ගණ්ඩද වගේ ඉන්නේ ඒ වගේ දෙයක් තමයි වෙන්නේ මේ ඒ කියන්නේ ඒක ධෛර්යයක් වීරියක් නැහැ ඒකට ඇතුල් වෙන්න නමුත් ඒකෙන් ඈත් වෙච්ච ගතියකින් ඒක දිහා බලන්න ඒ වගේම ස්වාමීන් වහන්සේ තවත් බොහෝමත්ම වැදගත් දෙයක් අද කිව්වා මේ හුඟක් වෙලාවට ඔය බය වෙන එක හරියට බෞද්ධ ජනතාව තුළ අපි තුළ පැතිරිලා තියෙන දෙයක් නිරතුරුව භාවනාව දියුණු කරේ නැත්නම් එතකොට හුඟක් වෙලාවට අපි ආයෙත් පාපයක් නැත්නම් ඒ වෙන පොඩි එකක් එන්න එන්න ඒක දික් කරගෙන දික් කරගෙන යනවා. ඉතින් ස්වාමින්වහන්සේට ආයෙත් කියනවා බොහොමත්ම පිං සිද්ධ වෙනවා. ඊ타ත්ම වටිනා දේශනාවක්. තෙරුවන් සරණයි ස්වාමීන් ඇත්තටම දැන් එතනදී අපිට බියපත් වෙන්න දෙයක් නැත්තේ දැන් ඔබතුමා පැහැදිලි කළා වගේ මම අර උදාහරණයක් කිව්වේ ඒක අර සර්ප විෂ වෛද්‍යවරයා දැන් විෂ වෛද්‍යවරයා මේකේ ප්‍රශ්නෙත් දකිනවා එහෙම වුණොත් ඒකට කරන්න ඕන පිළියමක් දකිනවා ඒ විදිහට ප්‍රශ්නයක් ඇති නොවන හැටියට මෙතනින් මග හැරලා යන්නේ කොහොමද කියලා අර සර්පයා හැසිර සර්පයාගේ විස විතරක් නෙමෙයි සර්පයා හැසිරෙන හැටි ප්‍රතිචාර දක්වන හැටි ප්‍රතික්‍රියා කරන මේ ඔක්කොම හොඳට අධ්‍යයනය කරලා හඳුනාගෙන තියෙනවා. ඒ නිසා අනතුර දකිනවා වගේම එයා දන්නවා අනතුරෙන් බේරෙන හැටි. එතකොට එයාට බය වෙන්න දෙයක් නැහැ. බිය දැකලා එකෙන් ගැලවෙන්න යන්නේ බව මේ ධර්ම මාර්ගයේ යන කෙනා හොඳට සති සම්පජඤ්ඤය ප්‍රගුණ කරනකොට එතනතර හේතුඵල ප්‍රකටව දැනෙන්න ගන්නවා පෙනෙන්න ගන්නවා එතකොට මෙහෙම වුණොත් මේක මෙහෙම වෙනවා කියලා දකිනවා එහෙම වුණොත් ඒක බරපතල අනර්ථයක් කියලා දකිනවා අනර්ථයක් කියලා දැකලා තැති ගන්න ඕනකමක් නැහැ ඒක ලෙහා ගන්න ක්‍රමයක් ඒ වෙනකොට මෙයාට හිතට එනවා මේක මෙහෙමයි වළක්වන්නේ ඉතින් නිසා අතන අනතුරේ බිය දැකලා සුදුසු මාර්ගය ගන්නට හැකියාව තියෙනවා අන්න ඒ නිසා තමයි සති සම්පජාඤ්ඤයේ මේ ධර්ම මාර්ගය පුරුදු කරන කෙනාට බියපත් නොවි බිය දකිමින් මේ ගමන ඉදිරියට යන්න පුළුවන්. ඒවයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම එක තැනක් පහු කරපුවාම ආර්ය මාර්ගයටපත් වෙන්න ඉස්සෙල්ලා වෙන්න ඕන එක ඇති වෙන්නේ. ඒක යම්කිසි සුව පහසු ක්‍රීඩාවක් වගේ වෙනවා. ඒ කියන්නේ අර යාට එන්න එන්න පේනවා මෙන්න මේක කරපු ගමන් අන්න මේ ප්‍රතිඵල එනවා. එතකොට ඒ පාර දිගේ යනවා ඒක ඒක අර ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලම කිව්වා වගේ අර මේ සංසාරයට බියක් බිය ජනකයි සංසාරය ඇත්ත. නමුත් Tamanට තේරෙන්න පටන් ගන්නවා දැන් මේක Tamanට හසුරවන්න පුළුවන් කියලා. අනිවාර්යයෙන්. බොහොමත්ම පිං සිද්ධ වෙනවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.